ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. අයිබෝවන් හිතවතුනි රසවන්තයිනි ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වන ඉරිදා සංග්‍රහයයි මේ ආරම්භ වන්නේ රාජ්‍ය භාෂාව ගැන විවිධ මතිමතාන්තර ලෝකයේ ඉපදිලා තියෙනවා ප්‍රචාරය වී තිබෙනවා ගෝදාන් නමින් නවකතාවක් 1935 දී ලියවුණා ඉන්දියාවේ ප්‍රේම්චාන්ද් කියන ලේඛකයා. ඔහු 1880 සිට 936 වෙනිතුරු ජීවත් වුණා. ඒ ගෝදාන් නවකතාව සිංහලටද පරිවර්තනය වී තිබෙනවා. භාෂාව ගැන බොහෝ දුර හිතාපු කෙනෙක්. පරක් ඔහු මෙහෙම කිව්වා. මේ අදහස භාෂාර්බුදයේ ගමන් මඟ නම් අජිත් තිලකසේනගේ පොතේද උපුටා දක්වා තිබෙනවා. මිනිසා නම් වූ විපාදිකයා මිනිසත් බව ලැබුවේ කතා කරන්න ඉගෙන ගත්තාට පස්සේ සමාජයේ පදනම භාෂාවයි. භාෂාව අපේ අධ්‍යාත්මයට ඍජුවම සම්බන්ධ වෙනවා. එය අපේ අධ්‍යාත්මය බාහිරව ප්‍රකාශ වීමයි. එහි හැම වචනයක්ම අපේ අධ්‍යාත්මයේ රැස් විහිදුවනවා. අපේ රටේ සිංහල දෙමළ ඉංග්‍රීසි මේ භාෂා තුනම භාවිත කරනවා මේ භාෂා තුනම එක වගේ ඉගෙන ගන්නට ඕනේ ජීවිතය දිනන්නට ලෝකය දිනන්න ඒ බව අමතක වී බොහෝ දෙනා වල්මත් වෙනවා මහාචාර්ය කෝලිත බහනු දිසානායක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ හිටපු පීඨාධිපතිවරයා. ඔහු කදිම පොතක් ග්‍රන්ථයක්, පරිේශන ග්‍රන්ථයක් නිර්මාණය කළා. සංගීත ශබ්ද කෝෂයක්. හින්දි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි ආදී වශයෙන් භාෂා කිහිපයකින් සංගීතයේ පාඨයන් විවිධ වචන සිංහල පාඨකයාට උචිත පරිදි කියවා ඉගෙන ගන්නට ඒ පොත සකස් කර තිබෙනවා. මහාචාර්ය කෝලිත බහනු දිසානායක බොහොම හොඳ විශිෂ්ට සංගීතඥයෙක් ගායකයෙක්. අපි ඔහුගේ ගීයක් ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරන්නට කැමැත්ත දක්වනවා. දෝ ආදරේ සැක සංකාව මෝරයි නිති පිටුනු පෑ සමරකම් බිඳුවක් වූ තීනම් ඇති කාටදෝ ආදරේ සැක සංකාව මෝරයි නිතේ පිටුණු පැහැ සබනකම් බිඳුවක් වූ නම් හැකියි රත්නේරි ලං ලං වී සිනාසී සිටියත් පේන මානෙහිදී අත අතනේරි ලං ලං වී සිනාසී සිටියත් පේන මානෙහිදී කම්පාවිද පාළුවේ ඉවසීමක්ද මා ඔබේ හිත හිත ගාවින් ඉක්මන් වී සරාගී ඉඟි බිඟි පාන එන්න රාවී හිත හිත ගාවින් ඉක්මන් වී සරාගී ඉඟි බිඟි පාන එන්න රාවී කුකුසත් වීද කොයි කාටේ වැරදීමක්ද මා ඔබේ කාටදෝ ආදරේ සැක සංකාව මෝරයි නිතේ පිටුනු බෑ සමර සම් බිඳුවක් වූ ඒ නම් ඇති මිහිතලේ කතා බිඳක් නමින් සුන්දර පොතක් සමන්මලි පද්මකුමාර පාඨකයන් අතපත් කළා පිටු 140ක් විතර තිබෙනවා ඒ පොතේ කවි තිබෙනවා කෙටි කවි දිගු කවි 158ක් පමණ ඒ හැම කවියකටම අන්තර්ජාලයෙන්ද ගත්තු චිත්‍ර පින්තූරු එකතු කර තිබෙනවා. රටට හිතවත් කෙටි කවියක් කවි චින්තාව කාව්‍ය චින්තාවක් මෙසේ ඇය ලියනවා. තුමුල බල ඇති ඔබ විපුල ගුණ වපුරාගෙන නිසල පැවතුමෙන් හද රැක සසල නොවි යා යුතුය වේ ඔබේ ගමන සසල නොවි යා යුතුය වේ ඔබේ ගමන රටට ආදරය කිරීම ගෞරව කිරීම ලෝකය මිහිතලේ ආරක්ෂා කර ගැනීම තමන්ගේ රට වගේම පරිසරයේ සුබාධම ගැන කල්පනා කොට ජීවත් වීම වටිනවා. එහිදී ප්‍රේමය ආදරය කියන කාරණා ඉතා වැදගත්. කෞසිරුමින පොතේ සැලමුතු නුගි නුරා කියා පදයක් තිබෙනවා. පද කැටියක්. චාර්ටුවෙන් මිදුණු ආදරය. ආදරය, ප්‍රේමය, ආලය, ලෙන්ගතුකම, සෙනෙහස විවිධ අදහස් තිබෙනවා. මේ වර්ධවා වටහාගෙන බොහෝ දෙනා වල්මත් වෙනවා. දිනේෂ් කීර්තිසිංහ පියතුමා රචනයක් කවිපද කිහිපයක් ගී පද එකතුවක් වගේ කැටි කර තිබෙනවා කදිම ගොන්නක් අදහස් මාලාවක් දිනේෂ් සුබසිංහ සංගීතඥයා ගායකයා ඒ පද පෙළට තනුවක් නිර්මාණය කොට මෙසේ ගායනා කරනවා අපි ගීතය අසමු කිසි හැඩයක බාලව බැරි ප්‍රේමය නම් හරු අවර්ණයකි අකාලික කෙනෙකු තෙමයි තවෙකු තවයි ප්‍රේම අපාතරෙන් වෙන් වුණා වටිනා කියන රටට ලෝකයට වැඩ කළ කීප දෙනෙක්. නිතරම පුද්ගලයන් ඉපදෙනවා, පුද්ගලයන් මිය යනවා. එහෙත් රටට, ලෝකයට, දේශයට, සමාජයට හිත ඇති විවිධ අංශයන්ගෙන් සේවය කළ අය මිය ගියාම අපට දැනෙනවා ඉතිරිවන්නේ මතකයක් පමණයි. සීතාරංජනේ කිවිඳිය කුමාරි පෙරේරා ඇය ගුවන් විදුලියේද රූපවාහිනියේද අහඬ කැවූ ශිල්පිනියක් වැදගත්කම වන්නේ ටී ෂෙල්ටන් පෙරේරාගේ නැගණියයි. ඇය ළමාපිටියේ ගායනා කර තිබෙනවා. රංගපානවා. ඇය ආපාතරින් වෙන් වුණා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට කර්ණාටක සංගීතාංශයක් බිහි කරලා ඉදිරියට ගෙන යන්නට උපකාර කළ අරුන්දති රංගනාදන් මේ මහා සංගීතවේදිනිය ඕස්ට්‍රේලියාවේදී මිය ගියා. ඇයව අපි සිහිපත් කරනවා. කර්ණාටක නැත්නම් දක්ෂිණ ಭಾರತೀಯ සංගීතාංශයේ අරුවරන් අපාතරින් වෙන් වුණා. මේ සියලු දෙනා අපේ රටේ දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය ප්‍රචලිත කරන්නට ශිෂ්‍යයන්ට උගන්වන්නට ශිල්පීන් බිහි කරන්නට මහත්සේ පරිශ්‍රමයක් දරූ බව වගකීමෙන් යුතුව පවසන්නට කැවතියි. දේවානන්ද වෛද්‍යසේකර විසින් ගායන ලද ගී කීපයක් තිබෙනවා. ඇතැම් ගී රචනා කළේ මඩවල රත්නායකයන්. විමල් අබේසුන්දර වන මාගේ පියාද ගීත නාටකවලට ඔහුට ගී රචනා ලියා තිබෙනවා. ස්වර්ණශ්‍රී බණ්ඩාර විසින් ලියන ලද සාමා චිත්‍රපටයේ ජී.ඩී.එල්. පෙරේරාගේ සාමා චිත්‍රපටයට ඔහු බොහොම මනෝරම්‍ය වූ ගීයක් ගැයුවා. ඒ ගීතය ඇතුලේ තිබෙනවා එක්තරා බෙන්ගාලි වංගදේශයේ උල්පත් ධාරාවෙන් ගලා එන සංගීත නාද. අපි බලමු ඒ ගීතය ජීවිතය පිළිබඳ ලෝකය පිළිබඳ අනිත්‍යතාව පළ කරන ගීයක්. අපි ඒ ගීතයට ඉඩ සලසා දෙමු. Thank you. aşa dersin අප කුඩා කාලයේ ගුවන් විදුලියට සමන් දෙද්දී ඇගේ මధుර කටහඬ අපට ඇසුණා. ගීත ඇසුණා. අනෝතත්ත්වවිල අමරදේවයන් සමග ගැයුවා. සබඳ ඔබේ හද අංජලි කරණීයයි අපි ඇහුවා. ඉතින් ඇය වියෝ වීම අපට දුකක් කනගාටුවක්. ඇය අමිතා වැදිසිංහ අමිතා දලුගම නමින් දැය ප්‍රසිද්ධ වී සිටියා. ඇගේ ගීත රචනා, ගීත ගායනා තනු ඒ ගුරුවරියක් මිහිරි හැඟුම්බර ගායනා ගුවන්විදුලියේ විවිධ වැඩසටහන් වල සංරක්ෂණය වී තිබෙනවා. අපි අමිතා දලුගම අමිතා වැඩිසිංහ ගායන වේදිනියට නිවන් සුව පතනවා. ඇගේ ගීයකට අපි සවන් දෙනවා. ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක